ඉතින් කමඨහන වැඩසටහන තුළදී ඔබට ඇතිවන භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඔබට ඇතිවන ප්‍රශ්න ගැටලු සඳහා ඒ වගේම විවිධ ධර්ම ගැටලු සඳහා විසඳුම් ලබා දීමයි ධර්මයට අනුව අපි මේ දේවල් විනිශ්චය කිරීම සාකච්ඡා කිරීමයි සිදු කරනු ලබන්නේ. ඉතින් අද දවසේදීත් අපිට ප්‍රශ්න ගැටලු රාශියක් යොමු වෙලා තියෙනවා සාකච්ඡා කරන්නට. ඒ අනුව අපිට පුළුවන් ඒ දේවල් පිළිබඳව එකින් එක සාකච්ඡා කරන්නට. ඒකට අනිත්‍යතාවය පිළිබඳව පළවෙනි ප්‍රශ්නය අපිට යොමු වෙලා තියෙන්නේ. දැන් අනිත්‍යතාවය පිළිබඳව කතා කරනකොට බහැර පවතින ධර්මයන්ගේ අනිත්‍ය පිළිබඳව දකින්නට යොමු වීමක් තියෙනවා. ඒ වගේම අභ්‍යන්තරය හි අනිත්‍යතාවය නැතිනම් ස්කන්ධ පංචකයේහි අනිත්‍යතාවය පිළිබඳව දකිනායුරකුත් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ දෙකේම නිවැරදි දේ මොකක්ද කියන එක පිළිබඳව විමසලා තියෙනවා. එතකොට මේකේ ප්‍රතිපදාව පිළිබඳව මේකෙදී ඇති වෙන බාධාවන් පිළිබඳව පැහැදිලි කරන්නට කියලා. අනිත්‍යතාවය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයන් දිහා බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ බැහැර තියෙන දේවල් වල සිද්ධීන් තුල තිබෙන අනිත්‍යතාවය පිළිබඳව දේශනා කරනවා. මහන්නේ මේ මෙබඳු ආකාරයේ හිතිබුණ සම්පත්තීන් දැන් ඉක්ුත්ත ගිහිල්ලා දැන් ඒබඳු සංස්කාරයක් නැහැ. එතකොට මෙබඳු ආකාරයේ මාලිගා තිබුණා නම් මෙබඳු ආකාරයේහි යම්බඳු ආකාරයක විඳීම් තිබුණා නම් මෙබඳු ආකාරයට උත්පත්තියෙන් තිබුණා නම් ඒ සියල්ලක්ම දැන් නැති වෙලා ගිහිල්ලා. ඒ ඒ ආකාරයෙන් සංස්කාරය අනිත්‍යයි කියලා භාග්‍යතුන් වහන්සේ අනිත්‍යතාවයේ පිළිබඳව පැහැදිලි කරනකොට දෙයින් පැහැදිලි කරපු අවස්ථා හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම බාහිර පවතින ලෝකයේහි එබඳු ආකාරයේහි දකින අනිත්‍යතාවයන්. ඒ කියන්නේ ගෙවල් දොරවල් නැති වෙලා යනවා, ඉන්න මිනිස්සු මරණයටපත් වෙනවා. මේ ආකාරයට දකින යම් අනිත්‍යතාවයක් තියෙනවා නම් මේ අනිත්‍යතාවය දේශනා කරන්නේ නිර්වේදය සඳහා. ඒ කියන්නේ කලකිරීම සඳහා ආර්ය කලකිරීම උපදවා ගත්ත කෙනෙකුට තමයි මේ ධර්ම මාර්ගය තුළ පහසුවෙන් ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා ලෝකයේහි සිද්ධ වෙන මේ ආකාරයේහි යථාරූපී පැවැත්ම පිළිබඳව තේරුම් අරගෙන මේ ලෞකික පැවැත්ම පිළිබඳව යම් නිර්වේදයක් උපදව ගන්නට හිතිබෙන ආදීනවය ස්මතු කරලා පෙන්නනවා මොනතරම් දෙයක් තිබුණත් ඒක නැතිවීම ස්වභාව කරගත්ත දෙයක් හැටියට දකින ඒ සත්පුරුෂයන්ගේ මනසට දුක කියන දේ වේදනාව කියන දේ උපදින්නේ නැතුව යනවා. අන්න එතනට තමයි භාග්‍යතුන් වහන්සේ බාහිර අනිත්‍යතාවය පිළිබඳව දේශනා කිරීමක් කරන්නේ. අපිට ඒක දකින්නට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊට අමතරව ඇතම් අවස්ථාවල ඇතම් භාවනා සම්ප්‍රදායන් තුළ අපිට පේනවා අනිත්‍යතාවය පිළිබඳව කතා කරනවා. ඒ අනිත්‍යතාවය කතා කරනකොට බාහිර තියෙන රූප පිළිබඳව වෙනම තමන්ගේ මනසින් විශ්ලේෂණය කිරීමක් විදිහට කියන්නේ බාහිර තියෙන රූපයේ පිළිබඳව රූප කලාප වශයෙන් දකින්නට ඕනේ තමන් ධානයේකට සමවැදිලා ඒ ධානයේ තියෙන ආලෝකයේ බාහිර රූපයට යොමු කරලා ඊට පස්සේ එතන තියෙන රූප කලාප මොහොතින් මොහොත හටගෙන නැති වෙනවා මේ කියන එක පිළිබඳව තමන් දකින්නට ඕනේ කියලා ඒ විදිහට බහැර තියෙන රූපයේහි අනිත්‍යතාවය දකින්නේ අන්නේ ක්ෂණ ඒ චිත්තක්ෂණ 17ක වැයමෙන් පසු ඒ ඒ රූප කලාපයන් බිඳි බිඳි යන ස්වභාවයයි මේ රූප කලාපයන්ගේ බිඳි බිඳි යෑමයි අපි භාවනාව හැටියට කරන්නට ඕන කියලා මේ ආකාරයට භාවනාව පනවන තැන් අපිට සම්ප්‍රදායන් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඇත්තටම මේ විදිහට රූපය වෙනස් වෙනවා කියන එක පිළිබඳව තියෙන අවබෝධයේහි ගැටලුවක් නැහැ. ඒක ඒක රූපයේ තේරුම් ගැනීමේදී අපිට වැදගත් වෙනවා. රූපය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව තේරුම් ගන්නකොට මෙන්න මෙහෙම කලාප ආකාරයට පවතින රූපයක් ඒක මොහොතින් මොහොත වෙනස් වීමට භාජනය වෙනවා කියන දැනුම රූපය පිළිබඳව ඉගෙන ගන්න කෙනෙකුට දැනගන්න කෙනෙකුට සුතමේ ඥානය ඇති කරගන්න කෙනෙකුට ඒක වැදගත් වෙනවා. හැබැයි ප්‍රතිපදාවක් විදිහට ප්‍රායෝගිකව අපි යමක් වඩනකොට යමකට හිත තියනකොට එතනදි කතා කරන්නේ එළිය තියෙන රූපයෙහි මේ විදිහට මොහොතින් මොහොත රූප කලාප බිඳි බිඳි බිඳි බිඳි යනවා නේද කියලා ඕක දකින්නට උත්සාහවත් වීම නෙමෙයි ධානාලෝකාදී යොමු කරමින් ඔය රූප කලාප බිඳි බිඳි යනවා කියන එක පිළිබඳව දකින්නට යන එක නෙමෙයි අනිත්‍යතාවය දකින්නවා කියලා කියන්නේ. එතකොට අනිත්‍යතාවය පිළිබඳව දකිනකොට අපිට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙමනේ අනිත්‍ය අනිත්‍ය සංඥා සූත්‍රයේදී මෙන්න මේකයි රූපේ ඉති රූපං එතකොට මේ සතර මහා ධාතු උපාදාය ආදී රූපයන් තියෙනවා. එතකොට ඉති රූපං මේ උපාදාය ආදී රූප සතර මහා ධාතු නිසා ඉපදුණු උපාදාය රූපය. එතකොට මේ ආයතන ගෝචර වෙන රූපයන් ඉති රූපස් සමුදයෝ හටගන්නේ මේ විදිහට අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර ටික නිසායි රූපේ උපදින්නේ. එතකොට අතීත හේතු විදිහටත් අපිට වර්තමාන ප්‍රත්‍ය සමவாய විදිහටත් මේ ටික ඇතිකල්හි රූපේ උපදිනවා. ඒ වගේම රූපේ මේ ආහාර නිරෝධයෙන් රූපේ නිරෝධයට යනවා. මේ හේතු ටික නැත්තම් අනාගතයට රූප උපදිනවා කියන එක වෙන්නේ නැහැ කියලා රූපයන්ගේ අස්තංගමේ දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට රූපයත් රූපේ හට ගැනීමත් රූපේහි අස්තංගමයක් තියෙන මේ ආකාරයට අපිට රූපේ පිළිබඳව නුවණින් විමසන්නට පුළුවන්කම තියෙනවා. රූපේ පිළිබඳව දකිනකොට අපි රූපේහි අනිත්‍යතාවය පිළිබඳව මෙනෙහි කරන ආකාරයන් පිළිබඳව කතා කරනකොට පටිසම්භිදා මග්ගාදීෙහි අපිට දකින්නට පුළුවන්කම තියෙන අවිද්‍යා කර්ම සංහා ටික නිරුද්ධ වෙනකොට කොහොමද රූපේ නිරුද්ධ වෙන්නේ ආහාර නිරෝධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා මේ ආදී කරන සම්මර්ෂණයන් පිළිබඳව එතනදී කතා කරන්නේ නැහැ කොයි වෙලාවකදීවත් ත්‍රිපිටකය ඇතුළත සාකච්ඡා කරන බවක් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. බාහිර තියෙන අර රූප කලාප මොහොතින් මොහොත බිඳි බිඳි යනවා කියන එක අපි දකින්නට ඕනේ. ඒක අපිට පේන්නට ඕනේ. මේ අනිත්‍යතාවය දකින්නට නම් කියලා එහෙම ක්‍රමයක් අපිට ධර්මයේ හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒක භවනා සම්ප්‍රදායන් ඇතුලේ එහෙම දේවල් බිහි වෙලා නැහැ කියලා කියන්නේ නැහැ. එහෙම දේවල් බිහි වෙලා තියෙනවා. හැබැයි ඒක බුද්ධ දේශනාවට උචිත දෙයක් හැටියට මම දකින්නේ නැහැ. එහෙම දේවල් සිද්ධ කිරීම තුළ බොහෝ දෙනෙක් විවිධ මානසික විකලභාවයන්ට පත්වන්නට මානසික තත්ත්වයෙන් අස්ථාවර වන්නට හේතුවක් බවට පත් වෙනවා ඒ වගේ තැන්වල අනිත්‍යතාවය ආදී ප්‍රකට කරගන්නට යෑම තුළ එනිසා ඒක තරම්ම ප්‍රඥාගෝචර දෙයක් නෙමෙයි ඒ විදිහට භාවනාව સિદ્ધ කරන්නට යෑම කියන එක. ඒ නිසා අනිත්‍යතාවය ඔබ දකිනවා නම් ඔබ දකින්න අනිත්‍ය සංඥා සූත්‍රාදීහි අනිත්‍යතාවය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ මේ ආදී ලෙස මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ හේතු ටික නිසයි රූපේ උපදින්නේ මේ ටික නැති වෙනකොට රූපේ නැති වෙනවා එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික අතීත හේතු වර්තමාන ආහාරය කියන එක වර්තමාන ප්‍රත්‍යතාවයක කනබුන ආහාරයේ ඉඳලා ඇහැ රූප චක්කු විඥානාදී මේ ධර්මයන්ගේ එකතුව කියන තැනකදී ප්‍රත්‍ය කියන තැනකදී මේ රූපේ හට ගැනීම සිද්ධ වෙනවා කියන එකයි එතනදී කතා කරන්නේ. ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ නිසා වේදනා සංඥා සංඛාර කියන ධර්මයේ උපදිනවා. ඒ ධර්මයන්ගේ නැතිවීමෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයෝ නැතිවීමට ලක් වෙනවා. ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා නාම රූප කියන ධර්මයන් නිසා විඥානයේහි හට ගැනීම සිද්ධ වෙනවා. මේ ධර්මයන්ගේ අනුත්පාදයෙන් මේ ධර්මයන්ගේ නිරෝධයෙන් විඥානය නිරෝධයටපත් වෙනවා කියලා ඒ පිළිබඳව නුවණින් අවබෝධ කර ගැනීම නුවණින් දැකීම තමයි මේ අනිත්‍යතාවයේ ප්‍රතිවේධ කිරීම කියලා කියන්නේ. එතනදි කියන්නේ බාහිර ලෝකේ නෑ ඔක්කොම තමන්ගේ හිත පැත්තේ හදාගත්තා කියලා හරි බාහිර තියනවාමයි කියලා හෝ එබඳු තැනක ප්‍රශ්න ඇති කරගන්නට යෑමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ප්‍රත්‍ය නිසා හටගන්න දෙයක් තියෙනවා ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. අන්න ඒ ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීම තමයි එතනදී භාවනාව මාර්ගයක් ඇටියට ප්‍රතිපදාවක් ඇටියට අපි යා යුතු තැන. ඒක තමයි උද්‍යවයේ ඥානෙ උපදවන්නට සමර්ථ වෙන තැන බවට පත් වෙන්නේ. ඒ නිසා මේ විදිහට ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව දකින්න උත්සාහවත් වෙන්න තමන්ට තමන්ගෙන් පරිබාහිරව ලෝකය ඇත්ත කරගෙන ඇත්ත කරගත්ත ලෝකය තුනේ තියෙන රූපාදී ධර්මයන් විශ්ලේෂණයකට ගිහිල්ලා භාවනාවෙන් පරිබාහිරත්වයකට යන්නට එපා ඔබ ප්‍රායෝගික ප්‍රතිපදාවක් වඩන කෙනෙක් විදිහට එහෙම යෑම තුළ සිද්ධ වෙන්නේ විවිධ ආකාරයේහි මානසික අසමතුලිතතාවයන්ට ලක්වන්නට ඔබට ඉඩ කඩ තියෙනවා බොහෝ දෙනෙක් සමහර වෙලාවට ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා ඉදිරිපත් කරනවා. එතකොට ඒ වගේ තැන්වලදී අපිට දකින්න තියෙන්නේ අර ලෙඩකට බෙහෙත් දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි බෙහෙත් නිසා කෙනෙක් ලෙඩක් හදාගත්තොත් එහෙම අන්න ඒකට පිළියම් කිරීම අපහසුයි. ඒ නිසා ඒ වගේ වැරදි විදිහට මාර්ගය වැඩිම නිසා යම් මානසික අස්ථාවරත්වයන් හදාගෙන තියෙනවා නම් අන්න ඒ වගේ දෙයකට අපි උත්තර දෙනවා කියන එක. ඒ වගේ දෙයකට අපි ප්‍රතිකර්ම කරනවා කියන එකත් ටිකක් අපහසු දෙයක් බවට පත් වෙනයි. ඒ නිසා ඒක මගින්ම නතර කරගන්න එක තමයි වරදින්නට මුලින්ම නතර කරගන්න එක තමයි ඊටාම හොඳ දේ බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොහොමද අනිත්‍යතාවය පිළිබඳව දේශනා කරලා තියෙන්නේ? මොන වගේ තැන්වල දෙයක පැහැදිලි කරලා තියෙන්නේ? අන්න ඒ පිළිබඳව ඔබ වඩාත් අවධානය යොමු කරගන්න, ඒ දේවල් ආශ්‍රය කරගෙන ඔබේ භාවනාව සකස් කරගන්න. ඒක ඔබට බොහෝ උපකාර වේවි. අසුකාලීන භාවනා සම්ප්‍රදායන්ට අනුගත වෙනකොට අනිවාර්යයෙන් මේක ත්‍රිපිටකයත් එක්ක මේ දේ सिद्ध කරගන්නට තරම් ඔබ මේ නුවණැති වුණොත් ඔබට ප්‍රශ්නයෙන් බේරෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපිට ඊළඟ ප්‍රශ්නයේ හැටියට යොමු වෙලා තියෙනවා අටමහා කුසල් තියෙනවා විහෙර විහාර හදන එක ඊට පස්සේ මලු මම්පෙත් හදන එක ඒකට මේ වගේ දේවල් පින් වැඩෙන කුසල් කියලා හඳුන්වලා තියෙනවා. එතකොට මේ පින්කමෙන් පස්සේ නිරන්තරයෙන්ම පින් රැස් වෙනවා නම් පින් රැස් වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට කියලා. අටමහා කුසල් ආදී මළුමම්පෙත් සකස් කිරීම, විහාරාරාම සකස් කිරීම, මේ ආදී දේවල් කිරීම තුළ නිතර පින් වැඩෙනවා කියලා කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඒ වස්තුව හැම වෙලාවකදීම අපිට කුසලයේ උපදව ගන්නට වස්තුවක් බවට පත් වෙන නිසා. දැන් මාර්ගයක් සකස් කිරීම තුළ ඒ මාර්ගය පරිහරණය කරන අය අපිට හැමදාම දකින්න පුළුවන්කම තියෙනවා. විහාරාරාමයක් සකස් කිරීම තුළ ඒ විහාරාරාමය අසුරු කරගෙන බොහෝ දෙනෙක් කුසල් කරගන්න ආකාරය හැමදාම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකේ වස්තුව හැම වෙලාවකදීම හැම මොහොතකම विद्यමානයි. ඒ වගේ තැන්වලදී. දැන් ඔබ දානයක් දුන්නොත් ඒ දාන වස්තුව අතීතයි. ඒ අවස්ථාව ගැන සිහි කරමින් පින් උපදවන්න පුළුවන්. හැබැයි අර අවස්ථාව ගැන සිහි කරමින් තමයි ඔබ දැන් මේ කුසලයේ සිද්ධ කරන්නේ. මේක එහෙමට වඩා මේක වර්තමානයේ තුලම ඔබට අරමුණු කරන්නට පුළුවන්. එයින් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව ප්‍රයෝජන පිළිබඳව අනේ අදත් අපි සකස් කරපු මාර්ගයේ අය පහසෙන් පරිහරණය කරනවා ඇති. අපි සකස් කරපු විහාරයක් ඇසුරු කරගෙන අද ස්වාමින් වහන්සේලා ಗುಣධර්ම පුරා ගන්නවා ඇති. අපි සකස් කළ ආවාසයක් ඇසුරු කරගත්ත ස්වාමින් වහන්සේලා අදත් ಗುಣධර්ම පුරනවා ඇති. මේ විදිහට අපිට අපි කරපු කුසලයේ ගැන නැවත නැවත සිහි කරන්නට පුළුවන්කම තියෙනවා නම් එතකොට පින වැඩෙනවා. එහෙම නැතුව දින දින පින් වැඩෙනවා කියලා කියන්නේ අපි පින කරලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා නිදාගත්තාම පින් පිරෙනවා කියන එක එහෙම නෙමෙයි. ඒ කියන්නේ පින කරලා ආවා ආවට පස්සේ අර ගෙදර ඉන්නකොට account එකට සල්ලි වැටෙනවා වගේ එහෙම පින් රැස් වෙනවා කියලා එහෙම න්‍යායක් ඇත්තේ නැහැ නිකන් ඉන්නකොට ඇවිල්ලා පින් පිරෙනවා කියන එක. දැන් පිනක් කරපු කෙනෙක් හදිසිය දුගතියකට ගියොත් එයාටත් දවසින් දවස පින් වැඩෙන්නේ නැහැ. එහෙම පින් වැඩෙන්නේ නැහැ. පින වැඩෙන්නේ ඒ පිළිබඳව අපි චේතනා උපදවමින් ඒ පිළිබඳව නැවත නැවත තමන්ගේ සිත පිහිටවීම විදිහට ඒක වස්තුව කරගෙන සිත පවත්නකොට තමයි ඒ කුසලය නැවත නැවත දියුණු වෙන වැඩෙන කුසලයක් බවට පත් වෙන්නේ. එහෙම උපදවීමක් නැත්නම් ඒ පිළිබඳව තමන්ගේ හිතේ කුසල් සහගත චේතනා පහළවීමක් නැත්නම් ඒක කුසලයේ බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම තමන් කරපු කුසලයේ පිළිබඳව පසුතැවීමකට ලක් වෙනවනම්. දැන් සමහර වෙලාවට එහෙම අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවානේ. කාලෙකදී බොහොම පැහැදීමෙන් යම් තැනකට කුසලයක් කරනවා. පස්සේ කාලෙදී යම් ප්‍රශ්නයක් මුල් කරගෙන ඒ තැන් එක්ක අප්‍රසාදයකට අප්‍රසාදවත් බවකට ලක් වෙනවා. අන්න එහෙම පැහැදීම අයින් වුණාට පස්සේ තමන් කරපු දේ පිළිබඳව පසුතැවෙනවා හෝ කලකිරෙනවා අපරාධේ මම කළේ කියලා. දැන් ඒත් අර පින රැස් වෙනවද හැමදාම? නෑ ඒ පින රැස් වෙන්නේ නෑ ඒක ඉවරයි. මොකද වර්තමානයේ උපදින චේතනා සම්පත්තිය අශ්‍රද්ධා සම්පන්න චේතනා සම්පත්තියක් අර රැස් කරගත්ත සියලු චේතනාවන්ගේ තියෙන බලාත්මක බව අපි නැති කරගත්ත වෙනවා. ඒ නිසා කුසලයක් කරනකොට පින්නතුනේ කුසලය බලාත්මක වෙන්නේ කුසලයේ දියුණු වෙන්නේ අපි ඒ කුසලයේ පිළිබඳව නැවත නැවත හිත පහදවා ගැනීම ඇතුලේ. ඒ නිසා තමයි සංඝයා උදෙසාදී දන් දෙන්නට කියලා කියන්නේ. හැම කාලෙම හිතුවා සංඝයා සුපටිපන්නමනේ. අද ඉන්න හාමුදුරුවෝ හෙට හොඳ නැති වෙන්න පුළුවන්. ඒක පුද්ගලයෙක්ගේ දෝෂයක්. පුද්ගලයෙකුට දන් දුන්න කෙනෙකුට මම දුන්නා මෙච්චර සිල්වත් කියලා හිතාගෙන අනේ මේ පුද්ගලයා සිල්වත් නෑනේ කියලා ඊළඟ දවස වෙනකොට අප්‍රසාදයකට ඇතිපත් වෙන්නන පුළුවන්කම තියෙනවා කලකිරෙන්න පුළුවන්කම තියෙනවා හැබැයි ඔබ දන් දුන්නේ සංඝයා උදෙසා නම් ඔබට දැන් අප්‍රසාදයටපත් වෙන්න හේතුවක් නැහැ මොකද ඔබ දන් දීලා තියෙන එක පුද්ගලයෙකුට නෙමෙයි ඔබ දන් දීලා තියෙන සංඝයාට සංඝයා උදෙසා දන් දුන්න ඔබට අපහැදෙන්න හේතු නැහැ සංඝයා හැමදාම සුපටිපන්නම තමයි දුර්ගුණ තියෙන්නේ පුද්ගලයන්ගේ ගුණේ තියෙන්නේ සංඝයා ඇතුලේ අන්න ඒ නිසා බඳු ආකාරයේ තැන්වලින් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කුසලයක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ ගැන අපි නැවත නැවත චේතනා උපදවන්නට දක්ෂණං අපි ඒ පිළිබඳව නැවත නැවතේ කුසලයේ වස්තුව බවට ඒකපත් කරගන්නවා නම් අන්න එතකොට තමයි කුසලයේ දියුණු වෙන්නේ. ඉතින් මලු මම්පෙත් සකස් කිරීම, විහාරාරාම සකස් කිරීම, ආවාස වැසිකිලි කැසිකිලි ආදී සකස් කිරීම ආදී දේවල් නිතර නිතර හැමදාම පරිහරණය වෙන දේවල්නේ. එතකොට ඔබට ඒ වස්තුව පින කරගන්නට තියෙන වස්තුව හැමදාම මේ මොහොතේදී සිද්ධ වෙන දෙයක්. මේ මොහොතේදීත් ඒක සිද්ධ වෙන දෙයක්. එතකොට ඒක ගැන හිතමින් ඔබට පුළුවන් ඒ කුසලය දියුණු කරගන්නට. ඒක ඊටාම බලවත්. අපි දීපු දානයක් ගැන දැන් හිතනවට වඩා මේ අරමුණ ශක්තිවන්ත. ඒක දැන් මේ මොහොතේ විභූත නිසා අපිට මේ අවිභූත නිසා ඒක නැති වෙලා ගිහිල්ලා නැති නිසා අපිට දැනුත් ඒ කුසලයේ ඇති කරගන්නට ඒක වස්තුවක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා පින්නතුනේ ඔබ නැවත නැවත ඒබඳු කුසල් කිරීම තුළ ඒ කුසලයේ ගැන සිතවිලි ඉපදවීම තුළ ඔබට ඒ කුසලයේ බලවත් බවට පත් කරගන්නට ඕනේ. ඒ නිසායි ඒ කුසල් නැවත නැවත පින් වැඩෙන කුසල් බවට සඳහන් කරන්නේ. ඒ කියන්නේ වැඩේ ගැන කතාවක් නෙමෙයි. ඒ වැඩේ තියෙන විශේෂත්වයක් නිසා නිකම්ම පින් එනවා තමන්ගේ ජීවිතයට ගලාගෙන කියනවා නෙමෙයි. ඒක හැමදාම ඔබට අවිභූතව ඒක පරිහරණය වෙන දෙයක් නිසා ඔබට පින් රැස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසායි මේ කුසලය වටිනා කුසලයක් කියලා කියන්නේ. අටමහා කුසල ආදී දේවල් උනත් වටිනවා කියලා කියන්නේ ඒ නිසා තමයි. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. පෞද්ගලික ජීවිතය තුළට යම් අතීත සිදුවීම් මතකයට එන අවස්ථා තියෙනවා. ඒ මතකයට එනකොට සිත්‍රිද වීම ඇති වෙනවා. ඒ වගේ වෙලාවල් වලට ඒ දුක නැති කරගන්නට මොන වගේ පිළියමක්ද කරන්නට ඕනේ කියලා. එතකොට අපි මෙනෙහි කරලා බලන්නට ඕනේ පෞද්ගලික ජීවිතය තුළ අපි ඉන්නකොට අපිට නොයෙක් සිත්‍රිද වීම වෙනවා නම් නොයෙක් ප්‍රශ්න ගැටලු අපිට ඇති වෙනවා නම් අපිට නැවත නැවත මේ දේවල් සිහි වෙලා දුකටපත් වෙනකොට එහෙම දේවල් වෙන තැන තියෙන යථාර්ථය පිළිබඳව අපි නුවණින් දකින්නට උත්සාහවත් වෙන්නට ඕනේ. පින්නතුනි දැන් අපි අතීතය ගැන සිහි කරනවා කියලා කියන්නේ යම් පුද්ගලයෙක් හෝ වේවා දෙයක් ගැන හෝ වේවා කෙනෙක් ගැන හෝ වේවා උපදවන්නේ මොකක්ද මේ මොහොතේ පංච උපාදානස්කන්ධයක් නෙපදවන්නේ එතකොට මේ පංච උපාදානස්කන්ධය කෙනෙක් බවට පත් වෙන්නේ නැහනේ පංච උපාදානස්කන්ධය කෙනෙක් හෝ දෙයක් බවට පත් වෙන්නේ නැහැ ඒකත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් එතකොට මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයේහි ඇත්ත නොදන්නාකම නිසා නේද ඔබ නැවත නැවත නැවත නැවත ඒ ගැන මේ සිතුවිලි උපද්දන්නේ දුක හිතෙන විදිහට නැවත නැවත ඒ ගැන මෙනෙහි කරනවා කියලා කියන්නේ ඔබ ඒක ගැන මතක් කරනවා කියලා කියන්නේ ඔබේ සිතම නැවත නැවත ආවර්ජනා කිරීමක්. ඒ කියන්නේ අවිද්‍යාව මත ඇති කරගත්ත සංකල්පනාවක් ඔබේ හිතේම තියෙන දෙයක් ඔබ බාහිර නිරුද්ධ වුණ ධර්මයන් පිළිබඳව නැවත නැවත පතිත කිරීම. මනසයි ධම්මාරම්මන නිසා අරමුණු උපදිනවා දැනගන්න පුළුවන්කම තියෙනවා ඒක එතනින්ම නැති වෙලා යනවා නැති වෙන බව දන්නේ නැති වුනහම ඔබ මොකද කරන්නේ ඔබ හිතන්නේ අර කෙනා ගැන අර දේ ගැනයි හිතන්නේ එතකොට ඒ කෙනා ගැන හිතනකොට ඒ දේ ගැන හිතනකොට මට දුකක් දැනෙනවා කියලා අපි දැන් අර කෙනා ගැන හිත හිත දුකටපත් වෙනවා ඇත්තටම ඔබ හිතලා තියෙන්නේ කෙනෙක් ගැනද ඔබ හිතලා තියෙන්නේ හටගෙන නිරුද්ධ වුණු රූපයක් පිළිබඳව තමන්ගේම මනසේ තියෙන සංකල්පනා උපදවා ගැනීමක් පිළිබඳවද ඔබ ඔබේ මනෝවිඤ්ඤාණයෙන් ඇතුලෙන් එළියට ගිහිල්ලා නැහැ දශමයක්වත් හරියට තමන්ම ගහගෙන තමන්ම අඬනවා වගේ තමන්ම සිතක් උපදවලා තමන් මේ ගැන දුකටපත් වෙනවා මම දුක් වෙන්නේ මෙන්න මේ කෙනා ගැනයි කියලා මේ කෙනා ගැන හිතලා තමයි මේ කෙනා ගැන හිතනකොට තමයි මට දුක මේ දේ ගැන හිතනකොට තමයි මට දුක ඇත්තටම ඔබ දුකටපත් වෙලා තියෙන මොකක් තුළද? කෙනෙක් ගැන හිතනවා කියලා තමන්ගෙම හිත පැත්තේ ඇති කරගත්ත සංකල්පනා ටිකක් බාහිර තියෙන රූපේ වෙතට දාලා අපි දුක උපද්දගෙන තියෙනවා. හැබැයි මේ දෙක වෙන් කරගත්තොත් බාහිර තියෙන රූපේ පැත්ත අපිට හම්බ වෙන්නේ නැත්නම් කෙනෙක් හැටියට අර දුක අපිට පේන්නේ නැහැ. අපිට දුක උපදින්නෙම තමන්ගේ හිතේ උපදින සංකල්පනාව බාහිර රූපයට දාලා රූපය කෙනෙක් බවට පත් කරගත්තට පස්සේ. රූපය වටිනවා හෝ නොවටිනවා බවට පත් කරගත්තට පස්සේ එහෙම පත් කර ගැනීමක් නැත්නම් රූපය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියලා අපි දකිනවා නම් ඒ වගේම අනෙක් ස්කන්ධ ධර්මයනොත් හටගෙන නිරුද්ධ වෙන දේවල් හැටියට අපි නුවණින් දකිනවා නම් පින්නතුනි කිසිම අවස්ථාවක අපිට දුකට ඉඩක් ඇත්තේ නැහැ. අපිට තේරෙනවා එතකොට මේ තමන්ම සිතින් පිළියෙල කරගත්ත ලෝකයක් නේද අපි විඳින්නේ මේක අර්ථ විරහිත වූවක් නේද කියලා දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ රූපාදී ධර්මයන්ගේ තියෙන අනිත්‍යතාවය හොඳින් ග්‍රහණය කරගන්න, ගෝචර කරගන්න එහෙම දේවල් පවත්නා තැනක ඔබ සත්පුද්ගල භාවයේ ඔබේ මනස තුල උපද්දගෙන ඒ දේවල් රූපාදී ධර්මයන් වෙත ප්‍රක්ෂේපණය කරලා ඒ පැත්තට දාලා ඒව සත්වය පුද්ගලය වටින නොවටින හැටියට හිත පැත්තෙන් හදාගෙනම නේද දුක විඳින්න කියන එක පිළිබඳව දකින්න. දුක උපද්දලා තියෙන තමන්ගේ හිත පැත්තෙන්ම මිසක බාහිර තියෙන දේවල් නෙමෙයි කියන එක නුවණින් දකින්න උත්සාහවත් වෙන්න. එතකොට හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් පිළිබඳව නුවණ එනකොට ඒ ධර්මයන් තියෙන තැනක තමන් මෝඩකම නිසා, අවිද්‍යාව නිසා හදාගත්ත සංකල්පය ගැනයි දුක් වෙන්නේ කියලා තේරෙනකොට ඔබට තේරෙනවා දුක ඇති කරලා තියෙන්නේ තව කෙනෙක් හෝ දෙයක් නෙමෙයි ඔබේම තියෙන අවිද්‍යාව සහ නොදන්නකම මතයි ඔබ දුක උපද්දගෙන තියෙන්නේ කියන එක පිළිබඳව ඔබට සිහිය සහ නුවණ ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක ක්‍රමක්‍රමයෙන් දකිනකොට මේ තමන්ගේ හිතම සලුමරමින් තමන්ගේ හිත ගැනම නේද මේ දුක උපද්දන්නේ කියන එක පිළිබඳව නැවත නැවත දකිනකොට ඔබට ඒ දැකීම මාත්‍රයේම හේතුවක් බවට පත් වෙනවා මේ දුක නැති කරගන්නට දුක දුරු කරගන්නට ඒකම හේතුවක් බවට පත් වෙනවා ඒ නිසා ඔබට පුළුවන් ඒ දේ ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නට ඔබට මේ විදිහේ දුක වේදනාවන් නැතිවන අවස්ථාවලදී ඒ විදිහට මනස භාවිත කිරීම තුළ ඔබට දුක නැතුව ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඊළඟට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. නිතර නිතර ධර්මදේශනාවන් තුලින් අහන්න ලැබෙනවා පින සහ කුසලය කියන්නේ කාරණා දෙකක් නිසා දෙකක් කියලා ඒ නිසා මේ ගැන පැහැදිලි කරලා දෙන්නට කියලා. පින සහ කුසලය කියලා කියන්නේ ඇත්තටම මේ පින කියලා කියනකොට මේක ලෞකික අපි කාමාවචරාදී ධර්මයන් හඳුන්වන්නට පාවිච්චි වෙන අවස්ථා දකින්නට පුළුවන්කම තියෙනවා. කුසලය කියනකොට කුසලය කියන වචනය පොදුවේ පාවිච්චි වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අපිට පුඤ්ඤාභි සංඛාර කියලානේ පාවිච්චි වෙන්නේ. පුඤ්ඤාභි සංඛාර. එතකොට පින. එතනදී පාවිච්චි වෙන්නේ පිනේ අභිසංස්කරණය කියන තැනදී පාවිච්චි වෙන්නේ. කාමාවචර කුසල් කියලා පාවිච්චි වෙනවා. දැන් ඔබ ධම්ම අභිධර්ම පිටකයේහි ධම්මසංගණි ප්‍රකරණය අරගෙන බැලුවොත් කුසල ධම්මා කියනකොට කුසල ධර්මයෝ මොනවාද කුසල ධර්ම? කාමාවචර කුසල, රූපාවචර කුසල, අරූපාවචර කුසල, අප්‍රියාපන්න කුසල. එතකොට කුසලයේ කියන එක භාවිත වෙලා නැද්ද? අර පින් කියන කාමාවචර දන් දෙනවා, සිල් රකින්නවා කියලා එදිනෙදා අපි දේවල් කරන වෙලාවට ඒක පාවිච්චි වෙලා නැද්ද? ධර්මයේ තුල ඕන තරම් තියෙනවා කුසලය කියන වචනය පාවිච්චි වෙනවා. එතකොට කුච්චිත වුණ, පාපී වුණ අකුසල ධර්මයන් සොලවා දමන නිසා කම්පණයට පත් කරන නිසා විද්වංශනය කරන නිසා තමයි ඒකට කුසලය කියලා කියන්නේ. එතකොට ඒ පාපී අකුසල ධර්මයන් අපි දුරු කරන නිසා පාපී අකුසල ධර්මයන් සොලවා ගැනීම තමයි කුසලයේ තුල පිනක් තුල සිද්ධ කරන්නේ. ඒ නිසා මේ පින කියන එකට කුසලය කියන නමක් ව්‍යවහාර වෙනවා. ඒ સંદર્ભයේදී පින සහ කුසලය කියන මේ දෙකම එකයි. ඒ දෙක දෙකක් කියන්න බෑ. පින් කළොත් සසර දික් වෙනවා. කුසල් කරොත් සසර දික් වෙන්නේ නැහැ. කුසල් කියන්නේ නිවන් දකින්න හේතු වෙන දේවල්. අන්න ඒ විදිහට වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කාමාවචරවත් අපිට කුසලයේ දකින්න පුළුවන්කම තියෙනවා. රූපාවචරවත් අරූපාවචරවත් අපරියාපන්නේ තුලත් අපිට කුසල් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කුසල් කියන එක මේ හැමතැනකම එක හා සමාන විදිහට භාවිත වීම සාමාන්‍යයෙන් දකින්න පුළුවන්. හැබැයි කොතනකදවත් දැක්වෙන්නේ නැහැ ලෝකෝත්තර පින් කියලා. ලෝකෝත්තර පින් කියලා දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක පින් කියන වචනය භාෂාව තුළ භාවිත වෙලා නැහැ ලෝකෝත්තර භූමිය හඳුන්වන්නට. එතකොට අපිට කුසලය කියන එක හඳුන්වලා තියෙනවා ලෞකික මේ සසරේ ඉපදීමට පාවිච්චි වෙන දේවල් හැටියට ඒක පාවිච්චි වෙලා තියෙනවා. ඒ කියන්නේ කාමාවචර කුසලයන් උපදි වේපක්කවන මතු විපාක පිනිස තියෙන ඒ වගේ කුසල් සඳහා හඳුන්වන්නට කුසලයේ පාවිච්චිලා තියෙනවා. පින් ඒ කියන්නේ පින හැඳින්වීම සඳහා කුසලයේ පාවිච්චිලා තියෙනවා. හැබැයි ලෝකෝත්තර භූමිය හැඳින්වීම සඳහා පින කියන දේ පාවිච්චි වෙලා නැහැ. එතකොට ඕක තමයි අපිට මේ ධර්මයේ තුළ මේ ඔය භාෂා භාවිතයේ වචන භාවිතයේ පිළිබඳව අපිට දකින්නට හඳුනා ගන්නට තිබෙන අවස්ථා දෙක බවට පත් වෙන්නේ. එතකොට ඒකෙදි අර විදිහේ තැනකින් පින් කරන්න එපා කුසල් කරන්න කියන තැනකින් අර්ථ ගන්නවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. පින සහ කුසලය කියන මේ දෙකම සම්පාදනය කරන්නට ඕනේ. කාමාවචර පින් කරනවා කියන තැනදී සිද්ධ වෙන්නේ කුසල් තමයි. කාමාවචර පින් කරනවා කියන තැනදී සිද්ධ වෙන්නේ කුසල් තමයි. කාටවත් මේ ඒක නොකර ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. පින් කරන්න එපා කියලා කියනවා නම් එතන සිද්ධ වෙන්නේ අකුසලයේ තමයි. පින් කරන්න එපා කියනවා නම් එතන සිද්ධ වෙන්නේ අකුසලයේ තමයි. ඒ නිසා පින නොහොත් කුසලය එක සන්දර්භයකට එක තැනකට දාන්න පුළුවන්කම තියෙනවා. පින සහ කුසලය. එතකොට කුසලය කියන එක ලෝකෝත්තර කුසලය හඳුන්වනකොට ලෝකෝත්තර පින කියලා හඳුන්වන හඳුන්වීමක් අපිට භාවිතය තුළ දකින්න පුළුවන් කමක් නැත්තේ. ඒ මේ දෙක දෙකක් වෙන නිසා නෙමෙයි ඒ විදිහේ භාවිතයන්හි ධර්මයන් හඳුන්වනකොට එහෙම භාවිතය කිරීමක් සිද්ධ වෙන්නේ නැති නිසා වචන උසර වීමක් එහෙම සිද්ධ වෙන්නේ නැති නිසා. ඒ නිසා පුණ්‍ය නැතිනම් පින අපිට ලෞකික භූමිය ඇතුළේදී සිද්ධ වෙන දෙයක් ඒකම ලෝකෝත්තර භූමියට අදාළ කරගෙන සඳහන් වෙන තැන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි කුසලය ලෞකික ලෝකෝත්තර බෙහෙදයකින් තොරව හැම තැනකම භාවිත වෙන ආකාරය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක ඒ විදිහට අපිට පුළුවන් ඒ ප්‍රශ්නය निराකරණය කරගන්නට. ඊට පස්සේ මේ ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා පෞල් ජීවිතයක් ගත කරනකොට අඹසැමියන් වශයෙන් කාලයක් එක්ක රණ්ඩු සරවල් ඇති කරගන්නවා සැකයන් නිර්මාණය කරගන්නවා ධර්මානුකූලව පෞල් ජීවිතයක් ගත කරන පිරිඳක් සහ ස්වාමියා තුළ සමගිය නිර්මාණය වෙනවා නම් මොන වගේ වැඩපිළිවෙලක්ද මොන වගේ ක්‍රමයක්ද සකස් කරගන්නට ඕනේ අනුගමනය කරගන්නට ඕනේ කියලා ප්‍රශ්නයක් මෙන්න තියෙනවා. දෙන්නම සම සීල සම ශික්ෂාදිය තුල ශික්ෂණය වෙනවා නම් දෙන්නම එකට එක සමාන සීලයක් තුල එක සමාන ශික්ෂණයක් තුල එක සමාන ප්‍රතිපදාවක් තුල එක සමාන ප්‍රඥාවක් තුල එක සමාන ශ්‍රද්ධාවක් තුල තමන්ගේ ජීවිතය සකස් කරගන්නට මුලපටන්ම උත්සාහවත් වෙනවා නම් මේ සැකය හෝ අඩදඹර හෝ මේ දේවල් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට එදිනෙදා ජීවිතය ඇතුලේ විවිධ මේ ඒ කියන්නේ අපි ගත්තාම කෙලෙසයන් නිස්සිතවනේ අපිට ලෞකික පැවැත්ම යන්නේ. එතකොට මේ කෙලෙසයන් නිස්සිත පැවැත්මක් ඇතුලේ අපේ විශ්වාසය තියෙනවා නම් අපි ගත්තාම ආදරය මේ වගේ දේවල් මැද බැඳීම කියන දේ ඇති වෙලා තියෙන්නේ අනිවාර්යෙන් බය සහ දුක උපදිනවා මේවා සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේවල්. ඒ නිසා ප්‍රේමතෝ ජායති සෝකෝ කියලානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒක තුළින් ශෝකය උපදිනවා, ඒක තුළ බය උපදිනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ලෝකේ ඒක නැති කරනවා කියන එක ਸਰව සම්පූර්ණව නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ විදිහට ශෝකය සහ බය ඉපදීම කියන එක දුරු කරන්න ප්‍රශ්න ගැටලු උපදිනවා කියන එක දුරු කරගන්න පුළුවන් කමකුත් නැහැ. කෙනෙකුට පෞල් ජීවිතය සාර්ථකව කරගෙන යන්න සැකයන් ආදී දේවල් මානසික මේ උපදේශනයන් තුළ සකස් කරගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඒ ශෝකය සහ බය නැති කරගන්නවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක නිසා අපි ඒකට ධර්මයේ තුලින් විසඳුමක් ගත්තොත් ධර්මයේ තුලින් දෙදෙනෙකු අතර ඇති වෙන බැඳීම ඒක බොහොම ශක්තිමත්. බුදුරජාණන් වහන්සේ ළඟට එක වෙලාවක ඇවිල්ලා අහනවා නකුල මාතා සහ නකුල පිතෘ මේ දෙන්න බොහොම ඊටාම බැඳීමෙන් යුක්තව බැඳීම කියන තැනින් අදහස් කළේ මේ දෙන්න ධර්මයේ තුලින් පවා එක සමානව තමන්ගේ ජීවිතේ එකට අරගෙන ගියපු දෙන්නේ. හොඳ පෞල් ජීවිතයක් ගත කරපු දෙන්නේ. ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ ළඟදී ස්වාමීනි අපි දෙන්න මරණින් මත්තේවත් වෙන් වෙන්න කැමති නැහැ. අපි දෙන්න මරණින් මත්තේවත් වෙන් වෙන්න කැමති නැහැ. ස්වාමීනි ක්‍රමයක් තියෙනවද මරණයට පස්සෙත් අපි දෙන්නට එක සමාන විදිහට උපදින්නට එක සමාන විදිහට එක ළඟ ඉන්නට. එතකොට බුදුරජාණන් වහන්සේ ඕන් දෙන්නට මරණින් මත්තේත් එක සමානව ඉන්න පුළුවන් මාර්ගය දේශනා කරනවා. දැන් ආ එක් වෙන එක මේ අකුසල් මේ ඔතන තියෙන්නේ ලෝභය එහෙම දේශනා කරන්නේ නැතුව එක සමානව කොහොමද කුසලයන් වඩන්නේ කුසල මාර්ගයේ යන්නේ කියන එක ධර්මයේ තුලින් ඒක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒකට තමන්ගේ හිත සහ ඒ අනිත් කෙනාගේ හිත තමන්ට පුළුවන් නම් එක සමාන විදිහට අරගෙන යන්න. ඒ දෙන්නට මේක සමානව ඒ තුල සම්බන්ධතාවය පවත්වන්න පුළුවන් නම්. සීලේ පැත්තෙන් දෙන්නට මේක සමානව සීලය පුරන්න පුළුවන් නම්. ඒ කියන්නේ දෙනෙක් දෙදෙනෙක් විවාහපත් වෙනකොටම මේ මට්ටමේ ඉඳලා මේ පැවැත්ම මුල ඉඳලා පටන් ගත්තොත් පහසුයි. මගින් වෙනස් කරන්න යනවට වඩා. ඒක සමානව සීලය තුළ හික්මෙන්න දෙන්නම උත්සාහවත් වෙනවා නම් සමානව කුසල් කරන්න උත්සාහවත් වෙනවා නම් ශ්‍රද්ධාව කියන එක දෙදෙනා අතරම සමානව බෙදා ගන්නවා නම් දෙදෙනාම එක හා සමානව ශ්‍රද්ධාවත් වෙනවා නම් ප්‍රඥාව දෙදෙනාම එක සමාන විදිහට තමන් සාකච්ඡා කරමින් තමන්ට නොතේරුණු දේවල් අසා දැනගැනීමෙන් අනිත් කෙනාට නොතේරුණු දේවල් කියලා දෙමින් ප්‍රඥාව පැත්තෙන් වැඩෙනවා නම් ධර්මානුකූලව වැඩෙනකොට ධර්මානුකූල ජීවිතය ඇතුළත ගොඩනගෙන විශ්වසනීයත්වය සහ ධර්මානුකූල ජීවිතය තුළ ගොඩනගෙන මූලික බැඳීම කියන එක ඒක ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඒ වගේ දෙයකදී තාම පහසුවෙන් තමන්ගේ ජීවිතය අඩනඹර නැතුව ප්‍රශ්න නැතුව ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ ටික ඇති කරගෙන යනකොට සහ ওই ටික ඇති කරගන්න බැරි කෙනෙකුට උනත් හිත හදාගන්න තියෙන පහසුම දේ තමයි පිනතුනේ අපි ඔක්කොම සසර ගමනක යන අයනේ. අපි ඔක්කොම අනවරාග්‍ය සසර ගමනක යන අය මේකේ කෙලවරක් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කෙලවරක් නොපෙනෙන අනවරාග්‍ය සසර ගමනක යන අපිට දුකෙන් මිදෙන්න නිවන් දකින්නට ලැබිලා තියෙන ජීවිතයක් බුද්ධෝත්පාද කාලයක් ඇසුරු කරන් ලැබිලා තියෙන දෙයක්. අපි ඔක්කොම කර්මානුරූපීව අද යම් තැනක මේ ප්‍රතිසන්දිය ලැබලා තියෙනවා. හෙට තම තමන් ගෙනාවු කර්මය අනුව යනවා. කවුරුත් එන්නේ නැහැ ඊට පස්සේ අපි ප්‍රමාද වුණොත් අපිව සසර දුකෙන් නිදහස් කරන්නට කියලා කවුරුත් එන්නේ නැහැ. අද ඔබ වඩාත්ම බැඳීමෙන් ඉන්න කෙනා හෙට දවස වෙනකොට ඔබ නොදන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔබ තව කෙනෙක් වෙනුවෙන් මහා කැපකිරීම කරනකොට තව කෙනෙක් වෙනුවෙන් මහා දුකෙන් කාලය ගත කරනකොට තව කෙනෙක්ව රඳව ගැනීම සඳහා ඔබ හිත වෙහෙසවනකොට අඩනඹර පවත්වනකොට ඔබට හිත වෙනකොට ඒ සියල්ල අහිමි වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ කවුරුත් ඊට පස්සේ ඔබව ආරක්ෂා කරන්න හෝ ඔබව රැක ගන්න හරි ඔබව යහපත් තැනකට අරගෙන යන්න හරි ඒ කවුරුත් එන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. අන්න ඒ ස්වභාවයේ තේරුම් අරගෙන අපි වෙනම කර්මානු කර්ම කරලා වෙන වෙනම ඉපදුණු අය වෙන වෙනම අපි හෙට දවස වෙනකොට පිටත් වෙලා යනවා නේද කියන එක පිළිබඳව නිරන්තරයෙන් සිහිපත් කරන්න. නිරන්තරයෙන්ම පුද්ගල කේලායනතාවේ නතු වාසය කරන්නට උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ අපිට පුද්ගලයන් පිළිබඳව අනිත් අය පිළිබඳව ඇතිවෙන මේ පොදු චිත්‍රයක්. ඒ කියන්නේ පොදු චිත්‍රයක් කියලා අදහස් කළේ අම්බලමකට එක රාත්‍රියකට එකතු වුණ පිරිස දැන හඳුන ගන්නවා වගේ දෙයක් නෙමේ වෙලා තියෙන්නේ. මේ අවුරුදු 50 60 විතරයි මෙතනින් එහාට කිසිමම ආපහු එයා යන්නේ කොහෙටද මම යන්නේ කොහෙටද කියලා කවුරුත් දන්නේ නැහැ. තමන් රැස් කරගත්ත කර්මයට අනුව තමන් උපදිනවා, ඒ කෙනා රැස් කරගත්ත කර්මයකට අනුව ඒ කෙනා උපදිනවා. ඒක තමයි ස්වභාවය. මෙන්න මේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන මේ දේත් එක්ක නැවත නැවත ගැටෙන එක කිසිම තේරුමක් නැහැ. තමන්ගේ හිත දෝෂ වීම පමණයි තියෙන්නේ කියලා තේරුම් අරගෙන හොඳම දේ තමයි තමන්ගේ විමුක්ති මාර්ගය, තමන්ගේ නිවන් මඟ පැහැදිලි කරගන්නට ධර්මයේ පැත්තෙන් තවදුරටත් උත්සාහවත් වීම. එතකොට ටික ටික ටික ටික හිත හදාගෙන ලෝකයේ තුල පවත්තන අපේක්ෂා සහිත බව අඩු කරගෙන උපේක්ෂාවට පත් කරගෙන තමන්ගේ මනස වාසය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ තුල තමන්ට නිවෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම නැවත ප්‍රශ්නයක් යොමු වෙනවා. කෙනෙක් මහාන වෙනවා නම් ඒ මහාන වෙන කෙනා මොන වගේ කාරණාවන් පිළිබඳ අවබෝධයක් දැනුමක් තියාගෙන එළඹෙන්න ඕනේද කියලා. කෙනෙක් මහාන වෙනවා නම් ඇත්තටම මේ මහාන වෙන්න ආවට පස්සේ ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් කොහොමත් ඇති කරගන්නට අවශ්‍යයි. මහාන වෙන්න එන්න කලිනුත් කොයි වෙලාවකවත් ජීවිතේ යම් යම් පරාජය වීම මත පැවිද්දට එන අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවානේ. පැවිද්ද කියලා කියන්නේ මොනවත් ගිහි ජීවිතය තුළ කරගන්න බැරි වෙනකොට කලකිරිලා එන්න තියෙන තැනක් නෙමෙයි. මේ කියන්නේ කලකිරුණොත් එන්න එපා කියලා නෙමෙයි. පැවිද්ද කියලා කියන්නේ කලකිරිලා ඇවිල්ලා ඉන්න ඕන තැනක් නෙමෙයි. පැවිද්ද කියලා කියන්නේ අවබෝධයෙන් ඉන්න ඕන තැනක්. හිතේ ස්වභාවය තමයි එක ජීවිත ජීවත් වෙනකොට ගිහි ජීවිතය තුළ විවිධ හැලහැප්පීම් මත කලකිරීම වලට ලක් වෙනවා. ඊට පස්සේ කෙනෙක් ගිහිලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ හිතේ ස්වභාවය ටික කාලෙකින් අර ප්‍රශ්නේ අමතක වෙනවා. ආපහු අර ගිහි ජීවිතේට හිත නැමෙනවා ධර්මයෙන් පෝෂණය වුණේ නැති වුණා. ඒ නිසා තමන් පැවිද්ද ලබනවා නම් ඒක ධර්මය පිළිබඳව තේරුම්ගෙන සසර ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන සසරෙන් මිදිය යුතුයි කියන මහා වෑයමට හිත නමලා මහා ශ්‍රද්ධාවකින් වීරයකින් පය තබන්නට ඕන තැනක් තමයි පැවිද්ද කියලා කියන්නේ. ඒක ලාමක ශ්‍රද්ධාවකින් ලාමක වීරයකින් ලාමක ප්‍රඥාවකින් පැවිද්දක් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සිවුරු රඳවනයක් වෙන්න පුළුවන් මේ හැබැයි පැවිද්දෙක් වෙන්න බෑ. පැවිද්දෙක් වෙනවා නම් ශ්‍රේෂ්ඨ ශ්‍රද්ධාවක්, ශ්‍රේෂ්ඨ ප්‍රඥාවක්, ශ්‍රේෂ්ඨ වීරයක් තියෙන්නට ඕනේ. ලේසි නෑ පැවිදි ජීවිතයක් සාර්ථකව අරගෙන යනවා කියන එක. ඒක හරිම අසීරු දෙයක්. දුප්පබ්බජ්ජන් වේ කියලා සාරියුත්තරනාථ දේශනා කරේ. පැවිද්ද හරි දුෂ්කරයි. පැවිදි වෙනවා කියන එකත් දුෂ්කරයි. පැවිදි වෙලා ඉන්නවා කියන එකත් හරිම දුෂ්කර දෙයක්. ඒක ලේසි නැහැ. ගොඩක් දෙනෙක් අර ලිඳට බහින්නේ නැතුව ලිඳ හරන එක ගැන උපදෙස් දුන්නට ඒක පැවිද්දට ඇවිල්ලා බලන්න ඕනේ පැවිද්ද දුෂ්කරතාවය පිළිබඳව. ඒක ලාමක ශ්‍රද්ධාවකින් වීරයකින් ප්‍රඥාවකින් කරන්න බෑ. ඒකට ශ්‍රේෂ්ඨ ශ්‍රද්ධාවක් වීරයක් ප්‍රඥාවක් තියෙන්න අවශ්‍යයි. එනිසා ඔබ ශ්‍රද්ධාව උපදව ගන්න, වීරය උපදව ගන්න, ප්‍රඥාව උපදව ගන්න. ඒක තමයි මුලින්ම ඔබ සිද්ධ කරන්නට ඕනේ. පැවිද්දට ආවට පස්සේ පැවිද්ද ගැන ඔබට පුළුවන් ඊට පස්සේ අවබෝධයක් ඇති කරගන්නට. ඒත් එකපාර ගිහිල්ලා කොයි වෙලාවකවත් පැවිදි වෙන්න එපා. පැවිදි වෙන තැන පිළිබඳව ඔබ ඉතාම හොඳින් ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න. මොකද ඒක ඔබේ ජීවිත කාලය පුරාවටම ගන්න තීරණයක් නේ. ඒ නිසා එකපාර පැවිද්දට යන්න එපා. කාලයක් ඔබට ඒක කරන්න පුළුවන්ද බෑද? ඒ පිරිසත් එක්ක ඔබට ඒ ගමන ඔබ බලාපොරොත්තු වෙන නිවන් මඟ යන්න පුළුවන්ද බෑද? ඒක ඔබ තීරණය කරන්න ඕනේ. පිරිසත් තීරණය කරන්න ඕනේ ඔබත් එක්ක ඒ ගමන යන්න පුළුවන්ද කියන එක. ඒකට යම් කාලයක් ගත වෙනවා. එනිසා දවසකින් දෙකකින් ගිහිල්ලා පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන්න එපා. යම් කාල සීමාවක් එතෙන්ට ගිහිල්ලා බලන්න. බොහෝ වෙලාවට අපේ සේනාසනයට පැවිදි වෙන්න ආවත් මම නිතර කියන කතාවක් තමයි ඕගොල්ලෝ අපිව දකින්නේ ධර්මාසනයට ගිහිල්ලා බණ කියනවා බණ අහනවා. අනිත් වෙලාවල් වලට මෙතන මොකද්ද වෙන්නේ මොකද්ද කරන්නේ මෙතන යන පැවැත්ම මොකද්ද කියන එක ඕගොල්ලන්ට පේන්නේ නැහැ. නිසා ඒක ගැන ඉස්සෙල්ලා ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න. මෙතන නතර වෙලා ඉඳලා බලන්න මේ යන පැවැත්ම මගේ නිවන් මාර්ගට පහසුවක්ද අපහසුවක්ද? ඒක ඔයා තීරණය කරන්න ඕනේ දෙයක්. ඒ වගේම අපි තීරණය කරන්න ඕනේ අපි යන මාර්ගයට ඔබ පහසුවක්ද අපහසුවක්ද කියන එක. මේ යන්න ඕනේ අවබෝධය මත අපිට මේ ගමන යන්න පුළුවන්කම තියනවා කියන එක. ඒ වගේම Taman කොත්තන හරි පැවිද්ද ලබනවා නම් ඒ පැවිද්දට කලින් ඔබ එතන හොඳට ධර්මයෙන් විනයෙන් විනිශ්චය කරන්න ඒ වගේම පැවිද්ද ලැබුවට පස්සේ ඒ ආචාර්ය උපධ්‍යායන් ඔබේ කැමැත්තට විරුද්ධ වුණා කියලා එතනින් අයින් වෙලා යන්න එපා. එතන ඇසුරු කරගෙන ඔබේ කුසලයන් සම්පූර්ණ කරගන්නට මඟ වඩන්නට උත්සාහවත් වෙන්න. ඒක තමයි පැවිදි ජීවිතයකට එළඹීමේදී සිහි කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ විදිහට අද දවසේදී මේ ප්‍රශ්න ගැටළු රාශියක් අපි යොමු වෙලා තියෙනවා මේ පිළිබඳව කතා කරනකොට වැඩිහිටියන් කෙරෙහි අවධානයෙන් ධර්මයේ ධර්මයන්ගේ ස්වභාවයන් ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන අවබෝධ කර ගැනීමට ඉවහල් වෙන දේශනා තියෙනවා නම් යොමු කරන්නට කියලා සති ටීවී ඔස්සේ විකාශනය වෙන විසුද්ධි මාර්ගය ආදී දේශනා මාලාවන් ඔස්සේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා වෙනවා ඔබට පුළුවන්කම තියෙනවා මේ දේශනාය සුරු කරමින් මේ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගන්නට. එතකොට මේ ලක්ෂණ තිබෙන්නේ පරමාර්ථ ධර්මයන්ටද කියලා. ඔහු පරමාර්ථ ධර්මයන්ට තමයි ඒ බඳු ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන ආදී දේවල් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. හැම දෙයක්ම අපිට මේ පරමාර්ථ ධර්මයන්ටනේ බෙදා දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ පරමාර්ථ ධර්මයන්ට තමයි අපිට ඒ විදිහට දක්වන්නට පුළුවන්කම තිබෙන්නේ. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. උපසූත්‍ර දේශනාව තුළින් ඇතිවුණු ප්‍රශ්නයක් විදිහට හැම අවස්ථාවකදීම පංච පාදානස්කන්ධයක් ඉපිද නිරුද්ධ වෙන බව පැහැදිලි. පන්සිල් ගන්නා අවස්ථාවක් ගැන සිතුවොත් ඒ අවස්ථාවේ අකුරක් ගානේ වචන වෙන වෙනම ඒ වචනයක් ගානේ සිත්යේදෙන එම ක්‍රියාව පංච පාදානස්කන්ධය හට ගැනීම හා නිරුද්ධ වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්නට කියලා. එතකොට පන්සිල් ගන්න අවස්ථාවකදී කියලා කියනකොට මේක ඉතාම සියුම් අවස්ථාවක්නේ. එතකොට හැම සිත කියන දේ එහෙම බෙදා දක්වන්නට මේ පහසුවෙන් බෙදා දක්වන්නට පුළුවන් තරම් දෙයක් නෙමෙයි. ඒක ඉතාම සූක්ෂමව පැහැදිලි කරන්නට තියෙන දෙයක්. ඒකට පන්සිල් ගන්නවා කියන අවස්ථාව ඒ කියන්නේ ආයතන ක්‍රියාකාරීත්වයේ ගොඩාක් ක්‍රියාත්මක වෙන දෙයක් නේ. ඒ කියන්නේ දැන් තමන් වචන කතා කරනවා. තමන්ගේ ඉරියව් පැවැත්වීම සිද්ධ කරනවා. රූප පේනවා, ඇහෙනවා. ඒ වගේම මේ තමන් වචන නිකුත් කරනවා. ඒ පිළිබඳ වෙන වෙනම සිත් උපදවනවා. නිසා අවස්ථාවක් ගැන එහෙම පොදුවේ කතා කරනකොට පංච උපාදානස්කන්ධය එක සකස් වීම කියලා ඒ වගේ තැනක පොදුවේ වෙනමම කතා කරන එක නෙමෙයි सिद्ध කරන්නේ සාමාන්‍යයෙන් මේ ධර්මයන් විභාග කරනකොට. ඒ ධර්මයන් විභාග කරනකොට පංචශීල් ගන්න අවස්ථාවක් කියලා අවස්ථාවක් නෙමෙයි. ඒ අවස්ථාවේදීත් विद्यमान වන ඇහැට රූපේ පේනවා, කනට ශබ්දය ඇති වෙනවා, ඒ වගේම කයට ස්පර්ශයන් දැනෙනවා, ඒ වගේම තමන්ගේ සිතින් සිතුවිලි උපද්දමින් වචන කතා කිරීම ආදී දේවල් සිද්ධ කරනවා. එතකොට ඒ ඒ අවස්ථාවල ඒ ඒ ධර්මයන් හේතු නිසා හටගෙන හේතු නැති වෙන ආකාරය ගැන තමයි කතා කරන්නේ. එතකොට අර පංසිල් සමාදන් වීම කියන පොදු චිත්‍රය ඇතුලේ නෙමෙයි. ඒක ඇතුලේ පංච උපාදානස්කන්ධය බැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයක් උපදිලා නිරුද්ධ වෙනවා කියන එක ඇහැට රූපේ පේන තැනක කනට සද්දය නාසයට ගඳ සුවඳ දිවට රස කයට ස්පර්ශ මනසට අරමුණු ඇති වෙන මොහොතේදී කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව තමයි වඩාත් මෙතනදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ බඳුන් වෙන්නේ. ඒ නිසා ඒ වගේ තැනකදී අපිට සිත පවත්නකොට අර තැනකින් තමයි හිත ග්‍රහණය කරගන්නට ඕනේ. ඒක පොදුවේ ඕනම අවස්ථාවක ඕනම තැනකට ඔබට ස්තන්ධ වශයෙන් හිත තබනකොට පොදු දෙයක්. ඒක අනෙක් අවස්ථාවලටත් පොදුයි. ඒ නිසා හිත තියනකොට අර වගේ අවස්ථාවකින් හිත තියන්න අර වගේ පොදු චිත්‍රයක් ඇතුලේ හිත තියන්න යෑම වඩා ප්‍රයෝජනයක් ගෙන දෙන්නේ නැති නිසා. ඒ නිසා මේ ප්‍රශ්න ටික අද දවසේදී අපිට යොමු වෙලා තියෙනවා. ඊට අමතරව තව ප්‍රශ්න රාශියකුත් යොමු වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න පිළිබඳව අපි ඉදිරියේදී අපිට කාලය සැලසෙන පරිදි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්වල වටිනා කුසලයක් සිද්ධ කරගන්න තේදුනා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාං කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්නේ